මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ඔන්න මෙදා පාරත් කොළඹ රටෙන් කට්ටිය ඇවිල්ලා කුරුඳු කපන්න. හ්ම්. ඒ මිනිස්සු ඉතින් හැම අවුරුද්දකම මේ මුවන් පැලැස්සට ඇවිල්ලා තුට්ටුවට දෙකට මේකේ උන් රවට්ටලා කුරුඳු කපාගෙන යනවා. මොකද ඉතින් අපට ආදරයකට ඔය එන්නේ. උන්ට වැරදි කියන්නේ මොකටද? මේක මේ පැලැස්සේ වතු කනතු ගානේ කැලෑවට හැදිලා වැවිලා තියෙන කුරුඳු යායවලනේ කපාගෙන යන්නේ. මම මේ වැරදි හොයනව නෙවෙයි. මං ඉතින් කිව්වේ ඇත්ත තත්ත්වේ. මේ ඒ මිනිස්සු මේ හද්දික් කරාවේ ඇවිල්ලා කුරුඳු ගස් කපා කොටාගෙන යකඩ පතුරු වලින් සුද්ධ බුද්ධ කොරලා පොතු ගලවලා රෝල් හදලා වේලලා බලුදු පිඳගෙන අපට ඉතින් කීයක් හරි අතමිට මොළොන එක නාගද මං කියන්නේ කුරුඳුකාරයෝ බැලගෙඩි කඩන්න වගේ හිටියට පුදුම කාසිකන්දරාවක් හොයනවලු කුරුඳු වලින් කොච්චරවත් ඔය ආරච්චිලා කියන්නේ? අනේ ඔය ඉරිසියාකාරයක කතාවෙන් අපට වැඩක් තියෙනවා. අන්න අර සිංහ මුදලාලි අද උදහනක් මෙහෙනවයි කිව්වා. මෙහි මෙහෙනවයි කිව්වද? මොකටෙන්ද කිව්වද? අර තම්බි මුදලාලි වත්තන් ඒ කමක් නැහැ. තම්බිරාලගෙන් වැඩක් නැහැ. ඒ මිනිහා ආරච්චිලාලගේ මේ කුකුටාලියේ අපට ඕනන්නේ යෝධියේ ආරච්චි රාණටවත් බය හැක නැති අනගුණ නැති එකෙක් තේරුණාද? ඒ යතින් බැලුවොත් සිංහෝ නම් මැරය. යකෙකුටවත් බය නැහැ. අන්තිමට අපටත් ආන්ති අදීට දන්නේ නැහැ හැබැයි. <laughs> එහෙම නෑ. සිංහ කවදත් මට හොඳයි. ආරච්චිලව නම්ම ගන්න අපට බෑනේ. ඈ? තම්බිරාල නම් අපට නම්ම ගන්න පුළුවන්. ආරච්චිල ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ. මේ වංගියේ ওই සිංහ මුදලාලි ඇවිත් තියෙන්නේ තම්බිරාලට මාස දෙකකට කලින්. මොකද තම්බිරාල එනකොට මුවන් පැලස්ස ලග්ගල අට්ටල මෙට්ටුව මාඩුගොඩ ඔය හැම පැත්තකම කුරුඳු කපලා කම්මුතු කරලා තියන්නයි හරිද? කෝකටත් අපේ ආරච්චිලට හොරෙන් කුරන්ට වෙයි. හ්ම් ඈ කවුද රෙන්නේ වතු පුඩු සෝජි කර කර ඈ පේන්නේ නැත්ද සිංහ මුදලාලි පත්ති කුරුඳු යායට ඈ ගහගෙනම එන්නේ ඈ අපි මේ දැන් කතා කර කර හිටියේ ආ එන්න මුදලාලි එන්න එන්න එන්නේ ඇවිල්ලා මහන්සිත් ඇති. වාඩි වෙන්න මුදලාලි. හ්ම්. <laughs> උදැනැක්කෙන් මේ එන්ට හිතාන හිටියත් මේ ලුල්වත්තේ කඩේ බණ්ඩායියා එන්ට දුන්නේ නැහැ. <laughs> පාන්දර ගොම්මන වැඩි කියලා. වීරගැටියෙන් මෙහා කෑල්ලේ අලිහක්කලන් කරනවා. හ්ම්. හැප්පුණාට පේන්නේ කලුවරේ. ම්ම් නාවේක හොඳයි. <laughs> මේ වේරපහින් මාවේ ආරච්චිල මුලිච්චුවෙන්ට කලින් දැන් උදෑනක් කැවිලා බඩගිනිත් නැති නේද? <laughs> කුරහන්තලප ටිකක්වත් කොටා බාලා හිටිනු. ආහා කමක් නෑ කමක් නෑ නං ඉතින්. මෙහාටම ගෙන්ටකෝ. මෙතන මේ බංකුවෙන් ඉඳ ගන්න. මෙහාටම ආවනම්. ආ ආ ආ. මුදලාලි ඔය කෝපෙට අත හොද ගන්නට. වැව්මාළු හොදෙත් තියෙනවා මනාපණම් ගන්න. ආ බොහොම හොඳයි බොහොම හොඳයි බොහොම පිං. මම මේ ටිකිරයියට කියන්ට හිටියේ මෙදා පාර අපි තම්බිරාලෙන්ට කලින් මුවන් පැලසේ ඉසව්වේ සේරෝම කුරුඳු ජාවාරම ඉවරයක් කරලා තියන්න ඕනේ. හරිද? හැබැයි සිංහෝ අපි එකක් මතක තියාගන්න ඕනේ. අපි කරන්ට යන වැඩේ අපේ ආරච්චිලාලා ඉවෙන්වත් දැනගත්තොත් ඒ කොහොමද ඒ කොහොමද එයා දැනගන්නේ ටිකරයි මිනිහා තමුන්ගේ මුලාදෑනි පට්ටම පෙන්නලා මොකක් හරි හෙන gediya පාත් කරයි අපි දෙන්නට තේරුණද ටිකරයියේ අපි මෙදා පාර පටන් ගන්නේ මුවන් පැලස්සේ නෙවෙයිනේ ඔය සන්තේසිය අපිට වෙන්නේ අපි නමෝ විත්‍යෙම්ම වැඩේ මෙහෙන් පටන් ගත්තොත් <laughs> මං ඉතින් ඔය නයාත ගාලා පොල්ල වරද්ද ගන්න මිනිහෙක් නෙවෙයි. ඒක මිසක්වා. නැත්තං ඉතින් රජෝ සිඤ්ඤොත්සුන් ටිකිරත් සුනේසු. ආ පියසුද පියසුද. හ්ම් එහෙමනම් ඉතින් අපේ ආරච්චිලට ওই වැඩේ අහුවෙන්නේ නැහැ. හොයාගන්නත් බෑ. හරිනේ. මේක මේකයි ටිකිරයි. දැනටම අපේ කට්ටිය 20ක් විතර ඇවිල්ලා ඉන්නවා ළඟපාත ගම්වලට. දවස්පතා ඒ ගම්වල කපන කුරුඳු යකඩ පතුරු වලින් පිට සුද්ධ කරලා පොතු ගලවලා කුරුඳු රෝල් හදලා තවනම් පිට පටවගෙන තැන්නේ කුඹුරහරහා අපි නුවරට අද්දවනවා. තේරුණාද? නුවර හිටන් කෝච්චියෙන් කොළඹට. <laughs> හරියට හරි හරියට හරි. යකෙකුටවත් හොයන්න බෑ. අල්ලන්නත් බෑ. ඒම හොඳයි. ඒම හොඳයි. <laughs> මේ මොනවා කොලත් බොහොම පරවේශමෙන් කොරන්ට වෙයි. ආරච්චිලා මහනපුරා මේ එයාට කරන්න පුළුවන් එකම හතුරුකම තමයි මේකේ කාලගේ කුරුඳු වතු ටික බලහත්කාරයෙන්ම තම්බිරාලට අරන් දෙන එක. තේරුණාද? මේ ඔව් ඔව් ඉතින් තාම්බිරාලේ වෙනුවට මේ සල්ලි අරක්කු යාරච්චිලට කප්පන් දෙනවනේ. රාජකාරී <laughs> රාජකාරී කිය කියා කරන තරමක් කරන්නේ තක්ක දික. ඇයි ඉතින් අර ගියවංගියේ සිංහ මුදලාලි හොය හොයා හිටිය පොඩි වැඩකට කියලා. අපි දුක් විඳගෙන කුරුඳු කපනවා. එයා කියන්නේ ගමේ කුරුඳු කපන මුදලාලිලා මහාණ්ඩුවේ ඒ ජන්තුන්නාන්සේගේ අනඥාවෙන් රාජකාරී බද්ද ගම්මුලා දෑනියන්ට ගෙවන්න ඕනෑය කියලානේ ඈ මං ගෙවයුන්දට පොඩි වැඩකට ගිය ගියා බණ්ඩලා සුද්දප්පුලා දාලා ගිය වංගියේ සිඤ්ඤව හොයලා තියෙන්නේ ඕන් ඔය කාරණාවට තමයි හ්ම් මේ අපි උක්කුමැණිට ගිනොත් කීප දොක්ම අහලා තියෙනවා මේ. <laughs> මං පැනගත්තා. ආරච්චිලගේ ගැටවලට මේ සිඤ්ඤා අහු කරගන්න හිතුවා මදියා. <laughs> එහෙනම් මේ දැන් මේ වංගිය අහු වුණොත් ඔය කොන්දරත් පිල්බහ ගන්නට මාන බලයි ඈ. බොහොම කල්පනාවෙන් අපි බොහොම කල්පනා ඒ සුද ඔය මහ ලොකු රාජකාරිය පයින්ට කොලාට ඔය ආරච්චිලට මම බය නැහැ. ඔක්කොමනිකෝ දැනගන්නවා මම බය නැහැ. ඕ හරි හරි හරි දැන් මොකද අද වැඩපිළිවෙල? ආ මෙහෙමයි. අද දැන් යනවා ලග්ගල හඳුන්ගමු. එහේ දවස් දෙකක් läගලා කුරුඳු කපලා වාඩියේ දානවා. ම්ම් ඉන්පස්සේ ඊයින් පස්සේ ඊයින් පස්සේ ඒවා තව ලංකාරයින්ට බාර දීලා මාඩුගොඩ හුන්නස්ගිරිය ආන් ඒ ප්‍රදේශවලට එනවා එතනින් දවසක් විතර එහෙ වැඩ කරලා ඔහම බලපුවාම ඉතින් මුවන් පැලැස්සේ කුරුඳු කපන්න දවසක් නෑනේ ඉතින් ඇයි නැත්තේ ඇයි නැත්තේ හුන්නස්ගිරියෙන් පස්සේ කෙලින්ම එන්නේ මෙහාට මේ ඕන නම් ඉතින් දවසක දෙකක වැඩ තියෙයි කපන කපන කුරුඳුවේ දාම සුද්ධ කරලා පොතු ගලවලා තවල මේ යවනවා ලූල් වත්තට බොහොම හොඳයි මේ මුවන් පැලැස්ස කපන කුරුඳු නම් දවසකට දෙකකට වඩා මෙහෙ තියාගන්න එපා. එදාම උනත් කමක් නෑ මේ මුවන් පැලැස්සෙන් පිටමං කරන්න. ඒක <laughs> ඒක තමයි. ඒ උක්කුමැණිකේ එහෙම කියලා ආරච්චිලාලට බයේ කුරුඳුලියේ දඬු පිටින් ගෙනියන්න බෑනේ උක්කුමැණිකේ. ඒකත් හරි. මං කියන්නේ ආරච්චිලාට ආරංචි වුණොත් වැඩේ කුරුවල් වෙන්න පුළුවන්. ආ මේකයි. ආ මේමනේ මේමනේ. බැරි වෙලාවත් ආරච්චිල කරදරයක් කරන්ට ආවොත් කාසි පණන් ටිකක් අතමිට මොලවලා ඔය බොඩ කන જાතිය බෝතලයකුත් අතෙන් තියෙනවා එච්චරයි මිනිහාගේ කෙරුවා ඔය එතනින්ම ඉවරයි <laughs> හොඳයි හොඳයි අපි ආරච්චිලත් මෙල්ල කරගෙන පිම්මත් පනින්ට බලමු සිංහා බලමු බලමු <laughs> හන්දා මේ හිටියොත් මේ නෑ මේ හිටියොත් මේ නෑ මොකද මේ බෙදියන් දෙන්නේ හැබෑටම මගේ මේ උරපස්සේ ඇවිදින්න හැදිලා මහා නාරායණේවත් වාත විදුරංගෙවත් ටිකක් ගා ගන්නට කියලා මැනිකේ නාරායණේ නම් දැන් කම්මුතු වෙලා ගොඩක් කල්නේ. පළමු මේ වාත විදුරංගිවත් ටිකක් ගාලා. මං මෙහෙමම ඉන්නම්. ඔන්න ඔය දකුණු උරපත්ත උඩින් තෙල් ඩිංගිත්තක් ගෑවනම් බලන්න. ඇතුලේ මොකද්ද බිඳ කන්නා වාගේ අම්මෝ යම්මෝ හෙමින් හෙමින් හෙමින් මැලිකේ හෙමින් අතකද කරන්ට එපා හෙමින් හෙමින් එහෙම මේ බේච්චේත් මතු පිටින් හොරට ගාලා හරියනවද දුන්දා කන්න වගේ වේදනා ගන්න බේත් ගන්නට අපච්චි අම්මෝ අම්මෝ කිව්වම මැනික හෙමින් හෙමින් අප්පා හෙමින් ටික කිවසනගෙන ඉන්න පුරුදු වෙන්න එපාය ටික වෙලාවකින් හොඳ වෙයි ඇවිලිල්ල හැටි එහෙම තමා ආ මේ බණ්ඩ කොළුවනේ උඹ මොකද මේ උදේ නැක්කේ වලව්වේ වැටමයි මේ ආන් කවුදෝ ඇවිත් ඉන්නවා ආ ඔය බල්ලෝ බැඳලා නම් එහෙනම් එන්ට කියාපන්. බලන්ට මැනිකේ කවුද කියලා? අන්න අර කුරුඳු මුදලාලි. ආ කුරුඳු මුදලාලි. ඕ මේ අපේ තම්බි මුදලාලිනේ. ආ එන්ට එන්ට මුදලාලි එන්ට <laughs> ඒක ඒක මේ තාස්සලා මම මේ කේගොල්ල කෑගල්ලා කුරුළු කප්පනවා. ආ ඒ කිව්වේ නුවර පැත්තේනේ. ආ කෑගල්ලේ කෑගල්ලේ. ආ හොඳයි හොඳයි හොඳයි. මේ දැන් අපි මේ මුවන් පැලසෙන් පටන් ගනිමු නේද? හොඳයි හොඳයි. මේක කන කතා කරන්න දෙක තමයි මම ආවා. හොඳයි හොඳයි හොඳයි. මං මම මෙහෙ එන ගමන් අයියේ ලූල් ලූල් වත්තේ. ආ ආ. සිංහ සිංහ මුතලාලි හදි ගැවුනා. ආ ආ. ඔහෙන් ඇද ගනින්කෝ ඔහෙන් ඈඳි ගනින් අපි මේ මුවන් පැලස්සේ කුරුඳු කපන්ට තව හිතුවේවත් නැහැ ඒකටත් තව මාසයක් විතර තියෙනව නෙවෙයි මේ මොකද්ද සින්නා කිව්වේ මං මං හිතුවේවත් නැති වෙලාවේදී ඊයේ අර සින්නා සින්නා මල අද්දි ගැවුණනේ ලුහුල්වත් වෙදී. ආ ඉතින් ඉතින් එයා එයා මට ගිවා මෙත්තපාර මුවන් පෙලසේ කුරුදු කැපිල්ල තොක්ක පිටින්ම හරචිලා සිඤ්ඤත බාර දීලා ඉඳා මේ මුවන් පැලස පලාපොරතු අතෑර ගන්නට කියලා. කුරුඳු කැපිල්ල තොග පිටින් සිඤ්ඤත බාර දුන්නලු. ආ ඔව් සරි සරි සරි තොග පිටින්. මේ මේ මේ මං ආරච්චිලා තොග්ග පිටින් අරචිලා එයාට බාර දීලා තියෙන හින්දා බලාපොරොත්තු අත්හැර ගන්නට කියලා කිව්වා. අම්බිරාල උඹ ඕක විශ්වාස කරනවද? මම මේකේ මේ කුරුඳු කැපිල්ලට ඕකව ගාවගෙනවත් නැහැ. උඹ දන්නවද? හා <laughs> ඒක තමයි ඒක තමයි අර කියලා මම මේ ආණ්ඩ ආවේ ඒගෙන තමයි. ආහන්ට වද්දයක් නෙමෙයි මේක. මේදා පාර සිඤ්ඤා මොකක් හරි කෛරාටික උඩරටියක් අටෝලා තියෙනවා. මේකා මේ දැන් දැන් අත්අඩංගුවට ගන්න ඕන මූක් ගහලා තියෙන බේගලේට. ආව් ආව් ආව්. ආණ්ඩුවේ මහේ ජනත උන්නාංශගේ නියෝජිතයා කියන මේ ආරච්චිල උන්නාන්සේ නොකල දෙයක් කළ හැටියට කියන මේකා රාජද්‍රෝහියෙක් මට මේ දැන් පුළුවන් ඕකව අල්ලලා හිරේ විලංගුවේ දාලා ඕකගේ හතර හන්දි කඩන්න ආ හතර හන්දි මණිකේ මණිකේ ඔහේ ගෙහින්ද මන් දන්නේ කොහෙ මණිකේ මණිකේ මොකද මොකද මේ මහා කෝලහයක් වගේ මේ අහන්නකෝ මණිකේ මේක මේ සිංහ කොරලා තියෙන මගෝදි වැඩේ. මොකද්ද? මෙදා පාර මේ පැලැස්සේ කුරුඳු කැපිල්ල තොග පිටින්ම මං සිංහට බාර දුන්නලු. මේ තම්බිරාල කියන්නේ. ඌ කිව්වලු හදි ගහලා. ආ. මොනවා? ඔව්. හදියනේ. මේකව අවුරුදු ගානකින් දැකවලවත් නැතු මෙදා පාරනම් ලේසියෙන් අරින්නේ නෑ මං ඕකව <laughs> ඔය පාරම් බෑවට පේනව නේද රටේ ලෝකෙ උන් තමුන්ගේ ඔළුවට අත හොදන හැටි. පේනව නේද? අනේ අම්මපා ඉන් තේරෙන්නේ මට නම් මේ වලාවේ ඉන්න එකත් වස ලැජ්ජාවක් දැන්. එත එත එත කියනවා. සිංහා කොල්ල තියනවා වලව්වේ වලව්වේ නම්බුට මා ගරියාව. ඔව් ගරියාව. ඔය සේරම නම්බුව යන්ට මම ආණ්ඩුවේ නීතිය මෙදාපාර අකුරටම පිළිපදිනවා. ඕක කුදලගෙන ඇවිල්ලා දඬු කන්දේ ගහලා බල්ලෙක් වගේ දානවා මං. කොමේ බණ්ඩා කොල්ල ඈ කොමේ බණ්ඩා මෙවරේ මෙවරෙන් කොලුවෝ අනික වරේ මැනිකේ බලන්ට ඕක බණ්ඩා කොහෙද ගියේ කියලා බලන්න බණ්ඩා මොකටද ඌ මොකද පොලිසිය ලොක්කෙක්ද මැනිකේ මේ කාරණාව හොඳට අහගන්න මැනිකේ අපේ හතුරෝ කූටාලි ගැහෙන තැන මන් දන්නවා. කොහෙද කූටාලි ගැහෙන්නේ? වෙන කොහෙවත් නෙවෙයි අපේ නගාලෑ දිහා, උක්කුමැණිකලෑ දිහා. අප්පුච්චගෙන් ඉඩම් සේරෝම ලියව ගත්තා කියලා ටිකිරි අප්පුවත් ගෑණිගේ බහට රැවටිලා. මන් දන්නවා සිඤ්ඤා කියන එකත් කූට්ටු ගැහිලා උන්ගේ ගෙදරටම තමයි ලගින්නේ. උන්ගේ ගෙදර වෙන්න පුළුවන්. <laughs> තව තව කුමන්ත්‍රණකාරයෝත් ඔය ගුබ්බෑමේ ඉන්න පුළුවන්. දෙන්නම් වැඩේ මෙදා පාර මේ වලව් ඇර දණුකඩ තියෙන මඩුව ඇරලා දාන්න ඒක හොඳයි ඕක කොහේ රිංගලා හිටියත් මං ඕකව එළියට ඇදලා ඕකගේ අත් දෙකට යකඩ ගාංචු දාලා කසපාර දෙදී මේ වම් පැලස දිගේ ඇදගෙන ගොහින් මහා ජනත උන්නාන්සිට බාර කරනවා ඇත්තෙම ඒක මම කරනවා කරනවාමයි මට කතා කළාද? මම මේ හරක් දිගේලි කරන්ට කියන්නේ. ආ ඒකත් ලොකු වැඩක් තමයි. නමුත් මේක ඊටත් වඩා ලොකු වැඩක්. මේ දැන් උඹ ගිහින් අන්න අර විදික්කාරයට මම කිව්වයි කියලා වලව්වට එන්න කියපා. ආ ඒක ඒක මේක නම් යොන්ද දඬුවම තමයි දෙන්න ඕනේ රාලා. හරි හරි හරි ඒ වැඩේ හරියටම හරි මං ඒක කරන්නම්. මම මේ දවස් දෙකක් යන්න කලින් ඕකව මේ දඬු කඳේ බාවනවා. ආ උඹ ආවද මෙච්චර විජහට ආවේ කොහොමද උඹ? මම මේ උරුණාම් බෙප්පස්සේ කැලෑ කුට්ටියක කුරුමානම් අල්ලනකොට මණ්ඩ කතා කළ හදිස් එකට වලව්වට එන්න කිව්වා කියලා. ඒකයි මේ තකහණියක් මාවේ. මේක ලොකු රාජකාරී වැඩක් මම මේ උඹට පවරන්නේ. ඈ දන්නවනේ අර අර කොළඹ රටෙන් එන සිඤ්ඤා කියන කුරුඳු මුදලාලි දන්නවනේ? හ්ම්. මොකා දන්නේ නැත්තේ? හැබැයි බොහෝම රහසිගතව පිකිරප්පුයි දුම්බරයි. අන්න උන්ගේ නඩේ රෑ වෙලා එනවා ආයි පාන්දරින්ම පිට වෙලා යනවා. ආන්න හරි ඌ තමයි. උඹ මහා රෑ ගොහින් පිකිරප්පුට කතා කරලා දොර අරවගෙන සිංහ ඇදගෙන වරෙන් වලව්වට ඇහුණද? උඹ තනියම යන්න එපා. අර අනිත් එවුන් පස් දෙනත් එක්ක තුවක්කුවත් අරන් ඵලයන්. ගබඩා කාමරයෙන් යකඩ මාංචුවකුත් අරන් ඵලයක්. හරි හරි. රාත්‍රියේ වලව්වට ඕකව දොක්කගෙන ඇවි. දඬු කදේම ගහන්න. ආයිති මේ පුතයා කිව්වොත් කිව්වම තමයි. හරියට හරි හරි එහෙම තමයි එහෙම තමයි. ඒකා මාංචුවත් පිටින් කසා බසා දාලා පනින්ට බලයි තේරුණාද? එච්චරකට මහා මගෝඩියා ඕකා. ඒවා සුම්මා. මේ වෙඩික්කාරයා ඔය සිඤ්ඤෝගේ හොම්බ අනිත් පැත්තට වෙන්න දෙන්න. ඕන් අපි ගියා. <clears throat> ආ තම්බි හොඳයි හොඳයි. මේ වැඩේ දැන් අපි බලා ගන්නම්කෝ. උඹ තව සතියකින් මරේ. හොඳමයි හොඳමයි. එහෙනම් මම එන්නට ආලාමි. මා මාරේ යන්න. මාරේ මම මොනවද උඹලට මොනවද කරේ කියලා පෙන්නන්න. මාරේ යන්න. මම උඹලට මොකුත් වරදක් කරලා නැහැ. වරද? අනේ අනේ මොකද මම මේ හරි හරි. කෝ කෝ කෝකව ඇදගෙන ආවනම් මෙහාට මෙහෙට ඇදගෙන ඇදගෙන මෙහාට දාපියව දාපියව අන්න අර දන්නු කද්දි ගාපියව අනේ ආඳුන්නේ හැම කරන්නේ එපා දෙයියෝ තමුනාන්ත කියන දඩ මුදලක් මං මේ අනේ කට කට කට කට හඬ කිය එහෙමයි එහෙමයි බොල මේ මුවන් පැලැස්සේ කුරුඳු කපා ගන්නට මම බලයක් අවසරයක් දුන්නේ කවද්ද කියලා කියලා කවද්ද කියලා අරන් දුන්නේ වරදකුණා නම් සමාවෙන්ට තමුන්නාන්සේ කියන තැනකට වැඳලා කියන දඩ මුදලක් තමුන්නාන්සේට ගෙවන්න. අනේ මාව දඩුගටේ විතරක් නම් ගහන්න එපා. ඕ හිතාගනින් තෝ කරලා තියෙන්නේ බරපතල රාජද්‍රෝහි ක්‍රියාවක් බොල. මේක මේ කුරුඳු කැපිල්ලේ නීතිය ලන්දේසි කාලේ මහා අණ්ඩුකාරයාගේ කාලේ හිටන් තියෙන නීතියක්. තොට තොට මං පවුම් 500ක් දඩේ ගහනවා. පවුම් 100ක් දඩේ. කීපිය කීපිය තෝ කපපු කුරුඳු කොහෙද තියෙන්නේ කියාපිය මට අනේ අනේ හඳුන්නේ සමාවෙන් තේසේරෝ මන් අර අර අර අර ලූල්වත්තේ ලූල්වත්තේ බණ්ඩාරගේ ගඩේ කොට ගහලා තියෙනවා ආ ලූල්වත්තේ ඒ සේරෝම කුරුඳු මේ වලව්වට හෙට උදේ රෑ පාන්නුණු මොහොතේ පටන් තවලම් පිටින් ගෙනල්ලා දාන්න ඕනේ තේරුණාද? ඒවා සේරෝම රාජසන්තකයි. එහෙමයි අනේ පුරුදු විතරක් ගන්නට එපා අනේ ආඳුනේ පුරුදු පුරුදු පුරුදු විතරක් ගන්නට එපා ආඳුනේ පවුම් 500ක් දෙන්නම් ආඳුනේ කුරුදු කාට කාට කාට කුරුදු විතරක් ගන්නට එපා දැනට තෝ හෙට උදේ වෙනකන් දඬු කඳේ ගහනවා මං ඈ එළිය වැටුනහම ආයි කතා දෙකක් නෑ සේරම කුරුඳු ලූල් වත්තේ මගේ වලව්වට කියලා දාන්න ඕනේ. මෙදා පාරතෝ මේ අපරාධ කරලා තියෙන්නේ මහා අඬුකාරතුමාණන් වහන්සේට විරුද්ධව. වරද බරපතලයි වරද බරපතලයි. පවුන් 500 ගෙවලා හරියන්නේ නැහැ. තෝ බොල හිරේ විලංගුවේ වැටෙන අපරාධයක් වරදක් මේ කරලා තියෙනවා. තොල් තේරුණාද? ඔබ මෙදාපාර හිරේ විලංගුවෙන් ගලවන්ට මහා ඉරිසින්නාන්සෙට වද්දෑ බොල. මොකරන්න පාඳුන්නේ වැඩිකාරයට සමාව දෙන්න. දඩ මුදල් සුංගම් දෙන්නම් මං. දඩ මුදල් සේරෝම ගෙවන්නම්. මේ කුරුදු සේරෝම දෙන්නම්. අනේ හඳුන්නේ හිරේ විලංගුවෙන් බේරන්ට හඳුන්නේ පිංසිත ඒක ඒක තෝ මහේජන්ත උන්නාන්සෙත් එක්ක බේර ගන්න ඕන බොල අපට තියා බොල මහා ඉරිසින්නාන්සෙටවත් මේ වරදට මේ වරදට කොරන්ට දෙයක් නැහැ තෝ දැනගන්න කොරන්ට දෙයක් නැහැ ආ හඳුන්නේ අද මුවන් පැලස්සේ රඟපෑම් ආරච්චිල විජේරත්න වරකාගුඩ එතන චන්ද්‍රා කළු ආරච්චි උක්කුමැණිකේ ප්‍රියන්තනී ගමගේ යහම්පත් තම්බි මුදලාලි සෝමසිරි චන්ද්‍රසේන සිඤ්ඤා මුදලාලි රත්නදී නම්බුගේ වෙදිකාර්යා කමල් ගමගේ ටිකිරි දුම්බරේ රෝහණ ශිරවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න Thank you.